සතුටින් සැහැල්ලුවෙන් සහ සැනසෙල්ලෙන් තම ජීවිතය ගත කරන්නත් සමීපතයන්ගේ ජීවිත සතුටින් සැහැල්ලුවෙන් හා සැනසෙල්ලෙන් පුරවන්නටත් නිති වෙහෙසෙන කල්‍යාණ මිත්‍ර ඔබ හැම දිනාටම අපගේ ගෞරවාචාර්ය වේවා කල්‍යාණ මිත්‍රවරුනි මේ පින්බර උදෑසන අරුණැල්ල අපව අමතමින් පවසන්නේ කුමක්ද ජීවිතය කියන්නේ භාජනයක් බඳුනක් ජීවිතය නැමැති භාජනය පුරවන්නේ කුමකින්ද? ඒ පිළිබඳ වගකීම තියෙන්නේ කාටද? අන්න ඒ කාරණය ගැන මොහොතකට හිතන්න ජීවිතේ නැමැති බඳුන සතුටින් පුරවනවද අසතුටින් පුරවනවද නැතිනම් මැදහත් බවින් පුරවනවද සොම්නසින්ද දොම්නසින්ද කනස්සල්ලෙන්ද නැතිනම් කල්යාණ මිත්‍රවරුනි අපට මුණ ගැහෙනවා දූ දරුවන් අපට මුණ ගැහෙනවා වැඩිහිටියන් දෙමාපියන් ගුරුවරුන් ස්වාමි පුරුෂයන් භාර්යාවන් සහ විවිධ වූ සමාජ ස්තරයන් ඒ ඇත්තන්ට සමන් දෙනකොට සමහර විට ඒ බාහිර කෙනෙක් පැත්තකින් තියලා අපේම හදවත්වලට අපි සමන් දෙන විට ඇහෙන කාරණයක් තමා අඩුපාඩුකම් පිළිබඳව නොලැබෙන දේ පිළිබඳව නොලැබුණු දේ පිළිබඳව නුදුන් දේ පිළිබඳව සහ නොකල දේ පිළිබඳව අම්මලා තාත්තලා මොනවද කළේ මොනවද දුන්නේ දූ දරුවන් මොනවද කළේ මොනවද දුන්නේ ස්වාම පුරුෂයා භාර්යාව සහෝදර සහෝදරියන් යහළුවන් ඊළඟට රැකියාවේදී ඒ ප්‍රධානීන් ස්වාමීන් මොනවද කලේ මොනවද දෙන්නේ ඒ වගේම සේවකයන් මොනවද කරන්නේ මේ ආදී වශයෙන් කල්යාණ මිත්‍රවරුනි අපිට নিরතුරුවම අහන්නට ලැබෙන්නේ අඩුපාඩුකම් පිළිබඳව නුදුන් දේ පිළිබඳව නොකල දේ පිළිබඳව සහ නොලැබුණු දේ පිළිබඳව දැන් මේ ඇත්තක් විය හැකි ඒ හැමදෙනාම කියන දේ සත්‍යයක් විය හැකි සමහර විට අපේම හිත් අපිට කියන දේ බොරුවක් නොවෙන්නට පුළුවන් ඒ දේවල් නොලැබිලා ඇති දීලා නැතුව ඇති ඒ උපකාර කරලා නැතුව ඇති ඉතින් එතනදී මේ අරුණැල්ල අපෙන් අහනවා ඒ සියල්ල ඇත්ත වුණත් ඒ සියල්ලම සත්‍යයක් වුණත් අපි අපේ ජීවිතේ නැමැති භාජනය ඒ නුදුන් දෑවල් පිළිබඳ මැසිවිලි වලින් අනිත් අය නොකල දේ පිළිබඳ කනස්සල්ලෙන් පුරව ගන්නවද? ඒකද ජීවත් වීම කියන්නේ. ජීවිතය කසල බඳුනක් කරගන්නවද? දැන් මේ කාරණය පිළිබඳව බලන්නට පුළුවන් පැති කීපයක් ඇති කෝණ කිහිපයක් ඇති ඉන් එක් කෝණයක් ගැනයි අරුණැල්ල මේ උදෑසන අපට පහදා දෙන්නේ අරුණැල්ල අපෙන් අහනවා මේ ලෝකය අපට නුදුන් දේ නොකල දේ ලෝකයෙන් අපට නොලැබුණු දේ පිළිබඳ নিরතුරුවම ලැයිස්තු හදමින් ඒ ගැන ආඩපාලි කියමින් ඉල්ලීම් ආයාචනා බැගෑපත් වීම තර්ජනය කිරීම වලටම කාලය වැය කරන වාද ඒ අතර මොහතකට හිතන්න ලෝකේට මොනවද දුන්නේ කියා නෙවෙයි. එය වෙනම මාතෘකාවක්. ලෝකය අපිට දුන්නු දෙයි, අපි ලෝකයට දෙන දෙයි අහසට පොළොව වගේ. කවදාවත් කෙනෙකුට මේ ජීවත් වීම සඳහා විශ්වයෙන් ලැබෙන දේ 100ට පංගුවක්වත් ආපහු විශ්වයට දෙන්න බෑ. ඒ කාරණය වෙනම දෙයක්. හැබැයි එය නෙමෙයි අරුණැල්ල මේ උදෑසන අපට සිහිපත් කරන්නේ. මේ ලෝකයට අපි එනකොට මොනවද ගෙන ඇවේ? අද අපි පරිහරණය කරන හැම දෙයක්ම ලෝකේ අපිට දුන්නු දේවල්. තේ හැන්දෙන් පවා මේ අඳින ඇඳුම් වාහන ගෙවල් මේ හැම දෙයක්ම මේ ලෝකේ අපිට දුන්නු දේවල් අපි වෙහෙසුනා වෙන්නට පුළුවන් උපයාගත්ත වෙන්නට පුළුවන් නමුත් අපි ගෙනෑවේ නැහැ ලෝකයේ මේ සියල්ල නිර්මාණය කොට නිෂ්පාදනය කොට අපි එනකල් බලාගෙන හිටියා. ඉතින් අපි ආවේ කොහොමද මේ ලෝකෙට? කෙනෙකුට කියන්න පුළුවන් අපි ආවේ හිස් අතින් කියා. හැබැයි අරුණැල්ල ඉන් එහාටත් අරුණැල්ල ඉන් එහාටත් අඩියක් ආපස්සට යනවා. අපි ආවේ හිස් අතින්ම නෙවෙයි. හිස් අතත් මේ ලෝකේ අපිට දුන්නු දෙයක්. මේ ශරීරය කියන්නේ අපි ගෙන ආපු දෙයක් නෙවෙයි. කවුරුවත් ශරීරයක් අරගෙන ආවේ නෑ මව් කුසකට. ශරීරය හැදුනේ මව් කුස ඇතුලේ. මේ ලෝකේ තියෙන දේවල් උදව් කරගෙන. එතකොට එහෙමනම් අපි ගෙනල්ලා තියෙන්නේ අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ කිසිම දෙයකින් සෑහීමකටපත් නොවන ස්වභාවයයි. එක්කෝ කල්යාණ මිත්‍රවරුනි මේ දෙවිධයකට කියන්න පුළුවන් අපි අරගෙන ඇවිත් තියෙන්නේ අතෘප්තිමත් මනසයි එහෙම නැත්නම් අතෘප්තිමත් මනස අපිව අරගෙන ඇවිල්ලා තියෙනවා මේ ලෝකෙට. මේ දෙකම වෙන්න පුළුවන්. අපි ආවේ මොනම දෙයකින්වත් සෑහීමකටපත් නොවන මනසක් එක්ක එහෙම නැත්නම් කිසිම දෙයකින් සෑහීමකටපත් නොවන මනස අපිව ජීවිතයෙන් ජීවිතයකට භවයෙන් භවයකට එක් වෙනවා. දැන් එයනම් ඇත්ත ඒ මනස කවදාවත් සෑහීමකටපත් වෙන්නේ කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ මනසත් එක්ක කාටවත් කවදාවත් පිරිපුන් භවයේ සැනසෙල්ලක් දකින්නට ලැබෙන්නේ නැහැ. අපිට අවශ්‍ය මොනවද? අනිත් අය මොනවද කරන්නට ඕනේ? දෙන්නට ඕනේ? ලැබෙන්නට ඕනේ? ලොකු දිග ලැයිස්තුවක් හදන්න පිළිවන්. ඒ ලැයිස්තුවේ සියල්ලම සියල්ලම හිතෙන විදිහටම සිතූ පැතූ ආකාරයටම ලැබුණත් අන්තිම කෙලවර දක්වාම ලැබුණත් කල්යාණ මිත්‍රවරුනි අපි සෑහීමකටපත් වෙයිද ඇති කියලා හිතෙයිද දැන් සියල්ල හරි කියන නැවතුම් සිත එයිද ඒ ලස්සන හීනයක් කවදාවත් හැබෑනවන මේ කාරණය තේරුම් නොගත්තොත් අපි හැමෝම එක්ක රණ්ඩු වෙනවා හැමෝම සමග අරියාදු කරන ලැබෙන දේට වඩා නොලැබෙන දේ ගැන හූල්ලනවා කවදාවත් තෘප්තිමත් භවයේ සෑහීමකට පත්වීමේ සහ පිරිපුන් භවයේ ආස්වාදය අත්දකින්නට ලැබෙන්නේ අපි හිතනවා මේ තෘප්තිමත් බව, පිරිපුන් බව, සෑහීමකටපත් වීම අත්දකින්නට ලැබෙන්නේ අපිට අවශ්‍ය හැම දෙයක්ම ලැබුණොත්. අපි ඉල්ලන හැම දෙයක්ම අනිත්‍යයි දුන්නොත්. නමුත් අරුණැල්ල අපිට පෙන්වලා දෙනවා. එය අනිවාර්යයෙන්ම සිදු වෙන්නේ අනික් දිශාවටයි. සියල්ල ලැබුණොත් සෑහීමකටපත් වෙනව නොවේයි. සෑහීමකටපත් වෙන්නට පිළිවන්නම් සියල්ල ලැබුණා කියන තෘප්තිමත් හැඟීම ඇති වෙනවා. ඒ නිසා මේ සියල්ල ලැබීම භෞතික දෙයක් සෑහීමකටපත් වීම ආධ්‍යාත්මික කුසලතාවයක් එය අපේ අතේ තියෙන්නේ. ලැබීම අපේ අතේ නොවේ තියෙන්නේ. ඒ ලෝකයේ අතේ. ලෝකේ මොනවද අපිට දෙන්නේ? මොනවද දෙන්නේ නැත්තේ? ඒ පිළිබඳ අවසාන තීරණය අපේ අතේ නොවේ තියෙන්නේ. ඒට බොහෝ කාරණා බලපානවා. සමහර විට අපේ කර්මය එහි තීරණාත්මක සාධකයක් වෙන්නට පිළිවන් මොනවද අපිට දෙන්නට ඕනේ මොනවද අපිට දෙන්නට ඕනේ නැත්තේ සමහර විට අපි ජීවත් වෙන කාලය තීරණාත්මක සාධකයක් වෙන්නට පිළිවන් මොනවද මේ කාලේ තියෙන්නේ නැත්තේ සහ තව බොහෝ හේතු. ඉතින් අපි නොවේ අවසාන තීරකයා ජීවිතේට ලැබිය යුතු භෞතික දේ නොලැබිය යුතු භෞතික දේ මොනවාදයි තීරණය කරන. හැබැයි අපි සෑහීමකටපත් වෙනවද? තෘප්තිමත් වෙනවද? අන්න ඒ පිළිබඳ 100ට 100ට වගකීම තියෙන්නේ අපේ අතේ. එක මොහොතකට අපිට හිතන්න පිළිවන්නම් මේ උදෑසන මේ උදෑසන බලන්න මේ මොහොතට මොනවද අවශ්‍ය ඉදිරි අවුරුදු 10ට නෙමෙයි මැරෙනකල් නෙමෙයි ඊළඟ භව නිවන් දක්නා જાති දක්වා නොවේ. මේ මොහොතට මොනවද ඕනේ? මේ මොහොත කිසියම් දෙයකින් අඩුද? මේ මොහොත අපිට කියනවද මට අර දේ නෑ, මේ දේ නෑ, මේ මොහොතේ ඉන්න මේ දේ නැතුව ඉන්න බෑ, අර දේ නැතුව ඉන්න බෑ. මේ මොහොතට සමන් දුන්නොත් අපිට හිතේ මේ මොහොත මොනතරම් පරිපූර්ණද? මේ මොහොත මොනතරම් සාමකාමීද ඒ තෘප්තිමත් භවයේ ගීතේට අපිට පිළිවන්නම් සවන් දෙන්න සෑහීමකට පත්වීමේ සංගීතය අපිට ඇහෙන්න පටන් ගනී. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි හැකි සෑම විටම හැකි සෑම විටම ඉඩ දෙන්න හදවතට සෑහීමකට පත්වීමේ ගීතය ගායනා කරන්නට. හැකි සෑම විටම සාවධානව සවන් දෙන්න තෘප්තිමත් භවයේ සංගීතයට. ඒ තරම් මිහිරි සුමිහිරි තවත් ගීතයක් නාදයක් තනුවක් තාලයක් රිද්මයක් නැති බව පැටහෙයි. ජීවිතේ පිරිපුන් බව අත්දකින්නට පිළිවන් වෙයි. ජීවිතය කියන්නේ රන් බඳුනක්. එය හිස්ස තිබුණත් රත්තරන්. මොන වගේන් හරි පිරුණත් රත්තරන්. ජීවිතයේ සැබෑ වටිනාකම අත්දකින්න. ජීවිතය කියන්නේ භෞතික දෙයට නෙමෙයි. භෞතික දේ තිබුණත් නැතත් ජීවිතය රන් බඳුනක්. තෘප්තිමත් භවයේ රන් බඳුනයි. සෑහීමකට පත්වීමේ රන් බඳුන. එහි වටිනාකම මෙතකයි මිල කරන්නට බෑ. මිල කළ හැකි දෙයින් ජීවිතය මනින්නට යන්න එපා. ජීවිතයේ අගය අවතක්සේරු වෙනවා. කල්‍යාණ මිත්‍රවරුනි ඔබ කියන්නේ රන් බඳුනක්. එයට ඒ ස්වර්ණමය අගය දෙන්න ජීවිතය ඔබට පෙරලා ස්වර්ණමය අගයක් දෙයි. හැම දිනාටම තිරුවන් සරණයි.